මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් ගණන් වෙලා ධර්ම ගෞරවයේ ප්‍රසාදුකාරය පවත්වනවා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 මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය නවිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති කතමාච සාභික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය නබිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති සේයති සං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ සටහන් කරමින් දෙවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා කාලයයි ලැබිලා තියෙන්නේ ඉතින් ඒ අනුව අපි ධර්ම දේශනාව දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ඉන්න ගත තීන්දුව අනුව අපේ ඒ මුල් වෙච්ච ප්‍රධාන මාතෘකාව වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සර්වඥාන්සේගේ අභිසම්බෝධියෙන් පසුව පවත්වන ප්‍රථම සූත්‍ර දේශනාවේ දෙවෙනි ධර්ම දේශනාවයි මේක. ඉතින් අපි ඊයේ පළවෙනි ධර්මදේශනා මගින් විශේෂයෙන්ම මේ ධම්මචක්කපවත්තන සූත්‍රය පිළිබඳව හඳුන්වා දීමේ තොරතුරු ඉදිරිපත් කරගෙන නිදාන කතාව ඉදිරිපත් කරගෙන ආරම්භක පාඩේ වෙන ඒ අන්ත දෙක කාම සුඛල්ලිකාම යෝගය අත්කිලමතාන යෝගය කියන මේ අන්ත දෙක පිළිබඳව යම් ප්‍රමාණයක් අපි තොරතුරු ඉදිරිපත් කරගන්න යෙදුනා ඉතින් ඒ ඉන්දියානු සමාජයේ බුදුරජාණන් වහන්සේගේ අභිසම්බෝධියට කලින් මිනිස්යෝගාව තිබුණා ධිට්ඨ ධම්ම නිබ්බාන වාදය කියලා මෙලව වශයෙන් ලබන්න පුළුවන් නිවන නිවීම සපත තමයි හැපින වීම කන පින වීම නාසය පින වීම දිව පින වීම කය පින වීම සහ හිත පින වීම කියලා. ඉතින් ඒ අනුව තමයි ඔය සමාජ මට්ටම ඇති කරගෙන වැඩියෙන් ඒ ਦਿੱත්ත ධම්මේ මෙලෝ වශයෙන්ම විඳින්න පුළුවන් සැප විඳිනත් උපෝසත් වශයෙන් උත් සාර්ථක ජීවිත වශයෙන් උත් මේ ආත්මයේදී මෙන්න සැප විඳ ගන්න බැරියත් දුක්පත් වශයෙන් උත් කල්පනා කරන්න යෙදුණා. ඉතින් මේ සර්වඥන් වහන්සේගේ ඒ පහළ වෙනකොට මේ ਦਿੱත්ත ධම්ම නිබ්බාන වාදී මේ මෙලෝ වශයෙන්ම සැප විඳීම මුල් කරගත්ත වාදේ යම් යම් ආදීනව ඇති වෙලා තිබුණා. ඒක ඔය සර්වත්‍ය දේශනාවල තියෙන පාටික සූත්‍රය වගේ තැන්වල සඳහන් වෙනවා. එහෙම යම් සමාජයක මෙලොව වශයෙන්ම සැප විඳීමයි අවසාන නිෂ්ඨාව. නැත්නම් ප්‍රමාණකරණය කියලා ගත්තොත් ඒ සමාජය ඒ සඳහා දල වශයෙන් ක්‍රම හතරක් පාවිච්චි කරනවා ඒ සැප විඳින්න සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි ජීවන රටාව සහ එවැනි අනිකුත් අදාළ ක්‍රම කියලා. ඉතින් ඒ නිසා යම් වෙලාවක මේ භෞතික වාදය ඉඳුරම් පිනදී මේ වාදය දුරදිග ගියොත් ඒක සඳහා තියෙන කාමය කාම සුඛයේ ඇලෙන ගතිය නිසා එවැනි පිළිස් එවැනි සමාජ සතුන් මැරීම විනෝදාංශයක් කරගන්නවා ඒ වගේම පුළු පුළුවන් අත්ව දක්ෂ ප්‍රමාණයේ සොරකම් කිරීම කරනවා. ඒ වගේම සදාචාරාත්මක වගකීමකින් තොරව වැරදි ජීවන රටාව සාධාරණීකරණය කරනවා. ඉතිරුත් අනිකුත් ක්‍රම මෙලව සැපපිනිසයි කියන අදහකින් සාධාරණීකරණය වෙනවා. ඉතින් මේ සාධාරණීකරණය නිසා නබෝ කරකේ මේ සමාජයේ පිරිහීමටපත් වෙනවා. ඒ වගේ පසු ප්‍රතිඵල එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා සුළු පිරිසක් මේ පවතින කාමසුකල්ලිකාණ යෝගයට ප්‍රතික්‍රියාවක් වශයෙන් තද බල විදියට ආධ්‍යාත්මික වෙලා තද බල විදියට ආගමික වෙලා ඒකට අනිත් පැත්ත වෙන ආත්ම ක්‍රමතයට අත්කලමතාණියුවට වැටලා තියෙනවා. ඉතින් ඒක නිසා අර කාමසුකල්ලිකාණ යෝගයේ හොඳටම වෙහෙස වෙච්ච පීඩා දකින්න මැද හත් ඇත්තෝ මේ අත්තිකිර මත අනියෝගට බොහොම කරු කරලා තියෙනවා. ඒක තමයි නියම තපස නියම දීර්ඝ කාලීන වශයෙන් පරහිත සේවය කියලා ඒ රෝක්ෂ ප්‍රතිපත්ති වලට බොහෝම කරු කරලා තියෙන බවක් පේනවා කියන්නේ. ඒ අනුව තමයි පස්වක මහණුන් මේ සිද්ධාර්ථ තාපසතුමාගේ රෝක්ෂ ප්‍රතිපත්ති වලට අධ්‍යනාගෙන් වැඩ බහා තබලා ධර්මයේ අධිමින් උත්පස්සම් කළා තියෙනවා. නමුත් මේ සිතාත් කුමාර කාලේ අපි ඒක මතක් කර විදිහට අවුරුදු 29ක් නේ අර කලින් කියන ditta ධම්ම නිබ්බාන වාදය එහෙම නැත්නම් මෙලොව වශයෙන් ඉදරම් පිනවීමේ වාදය සූතෝත්තර රජුගේ මෙහෙවීමෙන් පින්දා ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් කාලයක් ඒකට විපක්ෂයේ වශයෙන් ප්‍රතික්‍රියාවක් වශයෙන් අත්කලමතාන් යෝගී යෙදුණා මේ දෙකේම එකිනෙක පරස්පර විරෝධී නමුත් දෙකේම තියෙන ආදීනව දැකලා තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව සැලෝ මාර්ග වෙන්න ඇති කියලා ඒ සිතාපතාවසෝමාට වැටහුනේ යනවා තමයි ඒ සාපඤ්ඤ සාඥානෙ සාක්ෂාත් කරන්නේ උනේ. ඒක තමයි දැන් මේ පස්වක මහණුන්ට විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා අත්තිලමතාන යෝගයට ප්‍රතිපක්ෂ ඒකට ප්‍රතික්‍රියාවක් වශයෙන් පහළ වෙච්ච කාම මේ කාමසුකලිකාන යෝගයට ප්‍රතික්‍රියාවක් වශයෙන් පහළ වෙච්ච අත්තිලමතාන යෝගියත් එතන අත්තිලමතාන යෝගයේ දුකක් අනාදී වූ අනත්ත සංයත වූ එකක් කියලා එතකොට එලවත් මෙලවත් දෙකම නැති වෙනවා කියලා මෙලෝ හරි පුළුවන් තරම් සතු විඳින්න ඕනේ කියන මේ දෙක එකිනෙකට ප්‍රතිපක්ෂ වුණාට දෙකේම දෝෂ සහිතයි. ඒ නිසා හොඳට කල්පනා කරන කෙනා නම් ඉහත්ව කල්පනා කරන එකනා මේ දෙක අතරමැදින් යන මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කිරීම තමයි සර්වචනාංශ අධින් සිද්ධ වෙච්ච ආදී පරිශ්‍රණය. ඒ ආයේ වශයෙන් ප්‍රතිඵලයක් තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුන් ආවර වෙච්චි ශික්ෂණය. ඉතින් මේක තමයි ලෝකෙට ඉදිරිපත් කරන නව මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන අලුත් අදහස. ඉතින් ඒක ඉගෙන ගන්න නම් ඒ කියන්නේ මේ නදමාවත ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ කාමසුකල්ලිකාණ යෝගය සහ අත්තිලමදාන යෝගය පිළිබඳව හදාරලා තියෙනවා. අඩු ගානේ චින්තාමේ වශයෙන් දැනගෙන තියෙන්න ඕනේ ඒකෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. ඒ නිසා මේ අන්ත දෙකෙන් එකට වෛර කරන සාකල් එකක් හොඳයි එකක් නරකයි කියන අදහසින් හෝ කවදාකවත් එහෙම කෙනෙකුට මේ මධ්‍යම ප්‍රතිපදාවක තියෙන ප්‍රායෝගික සාපේක්ෂ අර්ථය අසු කරගන්න අමාරුයි. ඒ නිසා අපට අපේ අතීතය අනිවාර්යයෙන්ම මේ අත්කලමතානුභවය සහ කාමසුපල්ලි කාණියෝගය කියන දෙකට අනන්තවත් තොරතුරු දෙනවා. කිසිම කෙනෙකුගේ ජීවිතයක් නැහැ මේ අන්ත දෙකට නොඇතිච්ච. සමහරට උගෝත් වැඩි අන්ත වලට යනවා. එතකොට වීතිකම වට්ටමේ කියලා සිද්ධ වෙනවා. එතකොට ඉතින් මේ Tamanටක් Taman හිත දෙස් දෙනවා. ඒ වගේම රට්ටුත් බනිනවා. ඉරේ ළඟට වැටෙන්න වෙනවා අපාගත වෙන්නත් වෙනවා. ඒ තරමටම නොවුනත් අපි මධ්‍යම ප්‍රතිපදාවට එනකන් ඉන්නේ එක්ක අත්කලමට අනියෝගේ එහෙම නැත්නම් කාමසේ කල්ලිපාණ යෝගය. ඒක නිසා අපේ අතීතය අමතක කරලා අතීතයට දොස් කියලා මධ්‍යම ප්‍රතිපදා හොයන්න බෑ. ඒ වගේම අතීතයට වැඳලා කරන්නත් බෑ. ඒ නිසා අපි අතීතයට අතීතයේ විඳපු ටික මේ දැන් තියෙන මධ්‍යම ප්‍රතිපදාවට පදනම සකස් කරගන්න දෙයක් වාට කරගන්න ඕනේ. ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව නිසිසේ සෞඛ්‍ය සම්පන්නව අපි සකස් කරගන්නකම් අර ගෙනාපු පුරුද්දට අපේ හිත වේගයෙන් මේ අන්ත දෙකට දුවනවා. ඒ කියන්නේ එක දවසේ එක අදිෂ්ඨානයකින් එක බණක් අහලා එක රාශියක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක දුවනවා. අන්නේ දුවන වෙලාවේදී අපි නැවත නැවතත් ආදීනව දැනගන්න අදහසින් ඒ අත්කිලමතානත යෝගයේ දුවන ගැන්ම Java පුරුද්ද දෝෂ සහිතව බලන්න යන්න නරකයි. වගේ මේකෙන් එකපාරට බැටකාලා අත්කිලමතාණිය වගේ දුවන එකත් දෝෂසහිතව බලන්න නරකයි. අපි දැනගන්න ඕන නැවත නැවතත් මතකයේ අලුත් කරමින් මධ්‍යම ප්‍රතිපදාවට යන්න මේ දෙකේ ආදීනව දැනගන්න තමන්ම බුද්ධ විඳිනවා. ඒක අනිවාර්යයෙන්ම භාවනා ජීවිතයේදී අත්තරදි වශයෙන් තමයි සිදුවෙන්නේ. කොච්චර උනන්දුවෙන් ඉඳ හැදුවත් මදමාවතේ සීල සමාධි ප්‍රඥා පහව තියන්න ගියාට හිත අරගෙන ආපු සංසාරගත පුරුද්දට අනන්තවත් හැඟුම් හොදා ඇරලා කාමස්කල්ප කාණිවට දිගිදුවා. ඒ වගේම ඉන්දකෝ ගමන් ඉතාම ගැටි මත දහරි වෙලා අත්තිකිලමත අනුയോഗයට යනවා. ඇත්තටම කියනවා නම් ආධ්‍යාත්මික ජීවිතයේ Taman වශයෙන් මෙවැනි කාමසුකල්ලි